අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ 2022 ජූනි මාස 18 වැනි දින මිය පරලෝ යන්නට යෙදුණු ඩී.ඊ. රණතුංග මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එම ස්වාමි පුරුෂයාණන් සහ දූ දරුවන් විසින් මිය පරලෝ යන්නට යෙදුණු ඩී.ඊ. රණතුංග තමන්ගේ ස්වාමි දියණියට දයාබර මව්තුමියට පුණ්‍යානුමෝදනා කිරීම සහ එතුමියගේ භව ගමන සුගතිගාමී වෙන්නට නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන මූලික ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම එතුමියගේ ආදරණීය මව්පියන් සිහිපත් කරලා මිය පරලෝ යන්නට යෙදුණු ඩී.ජී. රණතුංග පියාණන් එවැගේම එම්.බී. දිසානායක මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේම වර්ග પરම්පරාවෙහි මිය ගිය පින් කැමැති සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණ පෙරදරි කොටගෙන ඒ වගේම ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ වචනෙන් සිදුවෙන අකුසල් පිළිබඳව ගැඹුරින් පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට බෞද්ධයින් හැටියට අපි කුඩා කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා දස අකුසල කර්මපත සහ දස කුසල කර්මපත කියලා කුසල් අකුසල් පිළිබඳව කාරණා 10 බැගින් ඒ දස කුසල කර්මපත හැටියට දක්වන්නේ කයෙන් සිද්ධ වෙන අකුසල් 3යි වචනෙන් සිද්ධ වෙන අකුසල් 4යි සිතෙන් සිද්ධ වෙන අකුසල් 3යි කයෙන් සිද්ධ වෙන අකුසල් කියන්නේ ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර වචනෙන් සිද්ධ වෙන අකුසල් කියන්නේ මුසාවාද පිසුන වාච පරුස වාච සම්පප්පලා සිතින් සිද්ධ වෙන අකුසල් හැටියට දක්වලා තියෙන අ비ජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි එතකොට මේවා දස කුසල කර්මපත හැටියට දක්වන්නේ. ඒවායින් වැළකී සිටීම සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රමය තමයි දස කුසල කර්මපත හැටියට දක්වන්නේ. එතකොට අද දවසේ ධර්මදේශනාව සඳහා මාතෘකා කරගන්නේ මෙයින් වචනයෙන් සිද්ධ වෙන අකුසල් හතර පිළිබඳව කාරණා. එතකොට මෙහිදී අපි මූලිකව තේරුම් ගන්නට ඕන කුසලය වුණත් අකුසලය වුණත් මූලික වශයෙන් දෙවිධයකට දක්වලා තියෙනවා කර්මය සහ කර්මපත කියලා. කර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාන. යම්කිසි චේතනාවක් ඉපදවීමම කර්මයක් බවට පත් වෙනවා. කර්ම කියලා කියන්නේ අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන මූලික මානසික ශක්තිය. එතකොට මේ මානසික ශක්තිය ගොඩ නැගෙන්නේ චේතනාව පදනම් වෙලා. චේතනාව කියන්නේ නිකම්ම සිතුවිල්ලක් නෙමෙයි. චේතනාව කියලා කියන්නේ ක්‍රියා සාධක බලය. උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් මේ ධර්මාසනේ වාඩි වෙලා ඉන්න මම නැවත නැවත මට හිතන්න පුළුවන් මේ ධර්මාසනේ නැගිටින්න ඕන කියලා. එතකොට නැගිටින්න ඕන කියලා කොතෙක් වාර මම සිතුවත් නැගිට වෙන්නේ නැහැ. හැබැයි නැගිටින්න ඕන කියන චේතනාව ඇති වුණොත් මමත් නොදැනුවත්වම මේ ආසනය නැගිට වෙන්නට පුළුවන්. එතකොට ඒ චේතනාවෙන් කරන්නේ අයි අදාළ සක්‍රිය බව ඇති කරනවා. ඒ චේතනාව දැන් කය සම්බන්ධව නම් ඒ චේතනාව ඇති වෙන්නේ සම්පූර්ණ ඒ චේතනාවෙන් ගොඩනගෙන වායු වේගය තුලින් කය හසුරුවනවා. වචනය සම්බන්ධව නම් චේතනාව ඇති වෙන්නේ ඒ චේතනාවෙන් ඇති කරන වායු වේගය එය හඳුන්වන චිත්තජ වායුවයි කියලා ඒ චිත්තජ වායුවෙන් වචනය හසුරවනවා. ඒ වගේම තමයි අපි මනසින් කරන දෙයක් පිළිබඳව. එහෙම නැත්නම් හුදෙක් මානසිකව පමණක් යම් චේතනාවක් පහළ වුණොත් ඒ චේතනාවෙන් මනස හසුරවනවා යම්කිසි වේගයක් ඇති කරනවා. ඒක තමයි කර්මය බවට පත් දැන් අපිට කායික වශයෙන් සිද්ධ වෙනකොට ඒක තේරුම් ගන්න පහසුයි. හැබැයි මානසික වශයෙන් සිද්ධ වෙනකොට අපිට ඒක තේරුම් ගන්න ටිකක් දුෂ්කරයි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් හුඟක් දෙනා වර්තමානයේ අපි දකිනවා මෙත් වඩනවා කියලා කිව්වහම සියලු සත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා හිතනවා. හිතුවයි කියලා ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එතන හැබැයි චේතනාවක් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්. ඒ නිසා මෛත්‍රී චේතනාව තුල තමයි බලය තියෙන්නේ. මෛත්‍රී චේතනාව ඇති වෙනවා එතන ලොකු මානසික ක්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට මේ මානසික ක්‍රියාව අපේ වචනයට මෙහෙවුවොත් ඒ තනත්තාගේ වචන මෘදු වෙනවා මොලොක් වෙනවා අනික් කෙනාට යහපත කරන්නට පුළුවන් විදිහේ වචන තමයි පිට වෙන්නේ අර මෛත්‍රී චේතනාව හරියට මතුනොත් අනුන්ට රිද්දන වචන පිට වෙන්නේ නැහැ අනුන්ට අනර්ථකාරී වචන පිට වෙන්නේ නැහැ ඒ හරියට චේතනාව මතුනොත් ඊළඟට මේ මෛත්‍රී චේතනාව කායික වශයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ කායික ක්‍රියාවලින් කොයිම වෙලාවකවත් අනුන්ට රිදෙන අනුන්ට පීඩා ඇති වෙන අනුන්ට අපහසුාවක් ඇති වෙන විදිහට අපි කය හසුරුවන්නේ නැහැ. ඊට වඩා බොහොම සංයමයෙන්, දමණයෙන්, ඉවසීමෙන් අනුන්ට යහපතක් වෙන විදිහට තමයි අපි කය හසුරුවන්නේ. ඒක තමයි මෛත්‍රී චේතනාවේ ස්වභාවය. නමුත් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා ආදී වශයෙන් සිතුවිලි ඇති උනායි කියලා එහෙම සක්‍රීය බලයක් ගොඩ නැගෙන්නේ නැහැ. දැන් ඒක අපට හොඳට හඳුනා ගන්නට පුළුවන් තනක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාතා යථා නියං පුත්තං ආයුසායක පුත්තමන් රක්කේ මෙත්තාව හඳුනා ගන්න බුදුහාමුදුරුවෝ දක්වන උපමාව තමයි අම්මා කෙනෙක් එකම දරුවා පිළිබඳව ඇති කරගන්න හැඟීම. එතකොට දරුවා කෙරෙහි අම්මා තුල ඇති වෙන්නේ මගේ දරුවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා එහෙම සිතුවිල්ලක් නෙමෙයි. දරුවාගේ යහපත වෙනුවෙන් කැප වෙන ගතියක් දරුවා කියන සංඥාව එනකොටම ඒ දරුවා වෙනුවෙන් දරුවාගේ යහපත වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට උනන්දුවක් කැපවීමක් ඒ මෑණියන්ගේ සිත තුළ ගොඩනැගෙන. ඊළඟට දරුවාට පැමිණෙන දුක් විපත් වළක්වන්නට ඕනම කැපකිරීමක් කරන්නට ලොකු හැඟීමක් සක්‍රීය බලයක් ඒ මෑණියන්ගේ සිතේ ගොඩනැගෙන. අන්න ඒක තමයි චේතනාව කියන්නේ. එතකොට කුසලයේ බවටපත් වෙන්නේ හෝ අකුසලයේ බවටපත් වෙන්නේ අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ ඔන්න ඔය කියන චේතනාව අපේ මනසේ ඇතිවීම නිසා. එතකොට මේ චේතනාව හා සංප්‍රයුක්ත ධර්මයන් කිලිටිනම් අනර්ථකාරී නම් දූෂිතනම් ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් ආවරණය වෙලා නම් එබඳු චේතනාව අනාගතේ දුක්ඛ විපාක ඇති කරන්නට සමත් වෙනවා. එබඳු කර්ම තමයි අකුසල කර්ම හැටියට හඳුන්වන්නේ. ඒ චේතනාව හා යෙදුණු මනෝභාවයන් අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලයන්ගෙන් යුක්ත නම් ඒ චේතනාවෙන් ජනිත කරන්නා වූ ශක්තිය අනාගතේ යහපත සුවය ගෙන දෙන්නට සමත් වෙනවා ඒවා හඳුන්වනවා කුසල කර්ම කියන. එතකොට දැන් කයින් සිද්ධ වෙන කර්මත් වචනයෙන් සිද්ධ වෙන කර්මත් සිතින් සිද්ධ වෙන කර්මත් කර්ම සහ කර්මපත හැටියට කොටස් දෙකකින් දක්වනවා. කර්ම කියලා කියන්නේ ওই චේතනා මාත්‍රය ඇතිවීමෙන්ම කර්ම සිද්ධ වෙනවා. හැබැයි ඒක කර්මපතයක් බවට පත් වෙන්නට තවත් කරුණු ගණනාවක් සම්පූර්ණ වෙන්නට ඕන. එතකොට අද අපි දැන් මේ කතා කරන්නට යන්නේ වචනයෙන් සිද්ධ වෙන අකුසල් කර්ම සහ කර්මපත හැටියට සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය. එතකොට එය කර්මපත හැටියට සිද්ධ වුණොත් ඒ කර්මපත කියලා කියන එකේ තේරුම තමයි අනාගතයේ යම්කිසි උත්පත්තියක් සලසා දෙන්නටත් සමත් වෙනවා. ඒ කියන්නේ නිරයේ උපද්දවන්නට, තිරිසන් ලෝකේ උපද්දවන්නට, പ്രേත ලෝකේ උපද්දවන්නට එය හේතු වෙනවා. ඊළඟට මනුෂ්‍ය ලෝකේ වෙනත් කුසලයකින් ඉපදුනා වුණත් ඒ මනුෂ්‍ය ලෝකෙදී බරපතල දුක්ඛ විපාක ඇති කරවන්නට එය සමත් වෙනවා. අන්න ඒ විදිහට දැන් විපාකයක් දෙආකාරයකින් දක්වන ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ උත්පත්තියට හේතු වෙන කර්ම විපාක. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ මැරෙන තෙක් අපට බලපාන කර්ම විපාක. එතකොට ප්‍රධාන වශයෙන්ම උත්පත්තියට බලපාන කර්ම තමයි කර්මපත හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ බඳු අකුසල කර්ම වලින් නිරය උපද්දවන්නට පුළුවන් තිරිසන්, പ്രേත, අසුර ආදී දුක් ඇති තැන්වල උපදවන්න පුළුවන් කුසල කර්මයක් හැටියට කුසල කර්ම පතයක් සිද්ධ කරගත්තොත් ඒන් දෙව්ලෝ උපද්දවන්නට පුළුවන් මනුලෝ උපද්දවන්නට පුළුවන් දිව්‍ය ලෝක මනුස්ස ලෝකවල බොහෝ කාලයක් සැප විපාක ඇති කරන්නට සමත් වෙනවා ඒවා තමයි කර්මපත කියලා හඳුන්වන්නේ දැන් එතකොට අර සාමාන්‍ය කර්මයක් සිද්ධ වුණා මේ කියන්නේ චේතනාවක් ඇති වුණොත් කර්මයක් සිද්ධ වෙනවා නමුත් ඒක කර්මපත භාවයට ශක්තිමත් උනේ නැතිනම් ඒක දුර්වල කර්මයක් හැටියට විපාක දෙන්නත් පුළුවන් විපාක නොදෙන්නත් පුළුවන්. ඇතැම් විට අර ප්‍රවෘත්ති විපාකයක් ඒ කියන්නේ ඉපදුනාට පස්සේ ඇති කරන සුළු විපාකයක් ඇති කරන්නට පුළුවන්. සමහර වෙලාවට එහෙමත් විපාකයක් ඇති කරන්නේ නැතුව ඒවා බොහෝ කොට යටපත් වෙලා යන්නට පුළුවන්. ඒවා දුබල කර්ම. එතකොට අපි දැන් කරුණු තුනක් මෙහිදී පැහැදිලි කළා. එකක් තමයි සිතුවිල්ලක් කියන්නේ වෙනම කාරණයක්. ඒ සිතුවිල්ලක් ඇති වෙච්ච පමණට ඒකේ අනාගත විපාක ඇති කිරීමේ ලොකු බලයක් නැහැ. චේතනාවක් ඇති වුණොත් තමයි අනාගත විපාකයක් ඇති කිරීමේ ශක්තිය තියෙන්නේ. ඒ අනාගත විපාකයක් ඇති කිරීමේ ශක්තිය ඇති චේතනාව සහිත මනෝභාවයක් අපි කර්මයක් හැටියට හඳුනා ගන්නවා. ඒ කර්මයට තවත් සාධක ගණනාවක් එකතු වෙලා සම්පූර්ණ වුණාන් පස්සේ ඒක කර්මපතයක් හැටියට හඳුන්වනවා කර්මපතයක් කියලා කියන්නේ අනාගතේ යම්කිසි උපතක් ඇති කරන්නට ඒ වගේම ඉපදුනාට පස්සේ විපාක දෙන්නට කියන ওই දෙආකාරයෙන්ම විපාක දෙන්නට සමත් වෙන බලවත් වූ කර්මය තමයි කර්මපත කියලා හඳුන්වන්නේ. දැන් එතකොට මුසාවාදයක් දැන් අපි අද කතා කරන්නේ වචනයෙන් සිද්ධ වෙන අකුසල් පිළිබඳව. මේ වචනයෙන් සිද්ධ වෙන අකුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මල වර්ගයේහි සඳහන් වෙනවා මුසාවාදී සූත්‍රය කියලා. එතකොට මේ මේ සූත්‍ර දේශනාවෙහි දැක්වෙන මුසාවාදාදී සූත්‍රය. එතකොට මේ සූත්‍ර දේශනාවෙහි දැක්වෙන දේශනා පාඩයක් තමයි අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ යතහබතං නික්කිට්තෝ එවං නිරය. මහණෙනි කරුණු හතරකින් යම්කිසි කෙනෙක් යුක්ත වෙනවා නම් ඒ තැනත්තා හරියට ඔසවලා ගෙනihin තැබුවා වගේ අනිවාර්යෙන් නිරය උපදින්නට සමත් වෙනවා. එහෙම නැත්නම් නිරය උපදින්නට හේතු වෙනවා. ඒ කරුණු හතරෙන් යුක්ත වුණොත් කතමේහි චතුහි මොනවද ඒ කාරණා හතර මුසාවාදී හෝති බොරු කියන කෙනෙක් වෙනවා පරුසා වාචෝ හෝති පරුස වචන කියන කෙනෙක් වෙනවා පිසුනා වාචෝ හෝති කේලාම් කියන කෙනෙක් වෙනවා ඊළඟට සම්පප්පලාපේ හෝති හිස් වචන කියන කෙනෙක් වෙනවා එතකොට මේවා කර්මපත මට්ටමින් සිද්ධ වුණොත් ඒ තැනත්තා හරියට ගෙන ගොස් තැබුවාක්සේ ඔසවාගෙන ගිහින් තිබ්බා වගේ මරණයටපත් වෙනකොටම නිරය උපදිනවා මේ කරුණු හතරෙන් යුක්ත වුණොත් කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරා. එතකොට එහි පළමු කාරණය තමයි මුසාවාදී හෝති යම්කිසි කෙනෙක් බොරු කියන කෙනෙක් බවට පත් වෙනවා නම් ඒ බොරු කීමේ කර්මපතය තමන් සිද්ධ කරගන්නවා නම් එහි සමාදම් වෙනවා නම් අනිත් අය එහි යොමු කරනවා නම් ඒ සඳහා අනුබල දෙනවා නම් ඒ තැනත්තා මුසාවාද කර්මපතය ජනිත කරගන්න. මොකක්ද මුසාවාද කියලා කියන්නේ? සිදු නොවුණු දෙයක් සිදු උනාය කියලා කියනවා නම් ඒ වගේම සිදු උණු දෙයක් සිදු නොවුනාය කියලා කියනවා නම් ඒ විදිහට යම්කිසි කාරණයක් නොවුණු දෙයක් සිදු උනාය කියලා ප්‍රකාශ කරලා තව කෙනෙක් රවටනවා නම් තව කෙනෙක් නොමග යවනවා නම් ඒ අනිත් කෙනා රැවටීම සඳහා කරන ප්‍රකාශනය තමයි මුසාවාදයයි කියලා කියන්නේ. එතකොට මෙතන මුසාවාද කියලා කිව්වට වචනෙන් මේක කියන්නට ඕන කියලා නියමයක් නැහැ. සමහර වෙලාවට ඇසින් මුහුණේ ඉරියව් වලින් අතපයින් නොඑක් දේවල් වලින් අපට අංග ප්‍රත්‍යංග වලින් අනිත් කෙනාට යමක් දනවන්නටත් පුළුවන් වැරදි දෙයක්. දැන් අපි හිතමුකෝ කතා කරන්න බැරි ගොළුවෙක් එක්කලා අපි කතා කරනකොට වචනේ නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. ඒ තැනත්තාට අපි අංග ප්‍රත්‍යංග වලින් තමයි යම් යම් காரணා දනවන්නේ. එතකොට එතන වචන කියලා නෑ. හැබැයි යම් sannivedanayak වෙලා තියෙනවා. එහෙනම් මෙතන වචනය නෙමෙයි වැදගත් වෙන්නේ ඒ වැරදි යමක් sannivedanaya කිරීම. sannivedanaya කරලා අනිත් කෙනා රැවටීම. එතකොට එහෙම කරනකොට காரணා හතරක් සම්පූර්ණ වුණොත් තමයි මුසාවාද කර්මය කර්මපතයක් බවට පත් වෙන්නේ. මොනවද කාරණා හතර? සත්‍ය වශයෙන් සිදු නොවුණු දෙයක් වීම. ඒ කියන්නේ බොරුවක් වීම. ඊළඟට ඒ බොරුවෙන් අනිත් කෙනා රවටන අදහස. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ඒ රැවටීමේ අදහසින් ඒ සත්‍ය නොවන කාරණය අනිත් කෙනාට sannivedanaya කිරීම. ඒක වචනයෙන් කියලා හරි කොලයක ලියලා හරි හස්ත විකාර මුඛ විකාර ආදියෙන් හරි මොන ක්‍රමයකින් හරි අනිත් කෙනාට දනවනවා. කවර ක්‍රමයකින් හරි ඒක දනවනවා. ඒක තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි ඒ කියපු කාරණය ඒ sannivedanaya කළ කාරණය අනිත් කෙනා ඒ ආකාරයෙන් තේරුම් ගැනීම. ඔන්න ඔය කාරණා හතර සම්පූර්ණ වුණොත් ඒ මුසාවාදය මුසාවාද කර්මපතයක් බවට පත් වෙනවා. එතකොට ඒක සත්‍ය සිදුවීමක් නොවෙන්නටත් ඕන. එතකොට තමන් සත්‍ය සිදුවීමක් නොවේ කියලා දන්නවා. ඒ දන්න නිසා තමයි ඒ තැනත්තාට මේ කාරණේ කියලා අනිත් කෙනා රවටන්නට ඕන කියන අදහසක් ඇති වෙන්නේ. ඒ රැවටීමේ අදහස එනකොටම ඔහු දන්නවා මේක ඇත්තක් නෙමෙයි කියලා. මේක බොරුවක් කියන එක. එතකොට ඒ රැවටීමේ අදහස ඇතුව ඒ තැනත්තා ඒක ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළාන් පස්සේ අනිත් කෙනා ඒක ඒ කියපු විදිහට තේරුම් ගන්නවා. එතකොට ඔන්න ඔය කාරණා හතර යම් තැනක සම්පූර්ණ වෙනවා නම් එය මුසාවාද අකුසල කර්මපතයක් බවට පත් වෙනවා. එතකොට මේ කර්මපතය අල්පසාවද්ද මහාසාවද්ද කියලා නැවත කොටස් දෙකකින් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඇතැම් බොරු කීම් එතරම් බරපතල හානියක් ඇති කරන්නේ නැහැ. එබඳු මුසාවන් ප්‍රකාශ කිරීම අල්පසාවද්දය. ඒ කියන්නේ අනාගතේ අඩු විපාකයක් තමයි ඇති කරන්නේ. ඒතරම් බරපතල විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. ඒතර මොනවද මේ විදිහේ මුසාවාදයන් කියලා කියන්නේ? අපි හිතමු සමහර වෙලාවට දරුවෙක් නලවන්නට අම්මා කෙනෙක් බොරුවක් කියනවා. එතකොට ඒක ඇත්ත දෙයක් නොවේයි ප්‍රකාශ කරන්නේ. ඇත්ත දෙයක් නොවන බවත් දන්නවා. දරුවා රැවටීමේ අදහසක් තියෙනවා. ඒක ප්‍රකාශ කරනවා. දරුවයින් රැවටෙනවා. එතකොට ඔක්කොම ටික සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වුණාට ඒ දරුවා නලවා ගැනීමේ උපාය මාර්ගයක් හැටියටයි ඒක ප්‍රකාශ කරන්නේ. එතකොට ඒක අනාගතේ මහා විපාකයක් ඇති කරන මුසාවක් නෙමෙයි. ඊළඟට සමහර වෙලාවට Taman ළඟ තියෙන දෙයක් තව කෙනෙක් ඉල්ලනවා. Taman දෙන්න කැමති නැහැ. දෙන්න කැමති නැති නිසා මගේ ළඟ එහෙම එකක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට නැහැ කියලා කිව්වට එහෙම එකක් තියෙනවා. තියෙන බව දන්නවා. දැන් මේ කියන්නේ බොරුවක් කියලා දන්නවා. එතකොට අනිත් කෙනා රවටන අදහස තියෙනවා. ඒක ප්‍රකාශ කරලා තියෙනවා. අනිත් කෙනා ඒක පිළි අරගෙන තියෙනවා. ඒක තේරුම් අරගෙන තියෙනවා. එතකොට එතන සම්පූර්ණ මුසාවාදයට අවශ්‍ය කරුණු සියල්ලම සම්පූර්ණයි. හැබැයි ඒක අල්පසාවද්ද මුසාවක්. ඒ මොකද අනුන්ට අනර්ථයක් සිද්ධ වෙලා නැහැ. තමන්ගේ දේ සුරක්ෂිත කරගන්න. තමන්ගේ දේ නොදී ඉඳීමේ අදහස. එතකොට ඒකෙන් කර්මය සිද්ධ වෙනවා. මුසාවාද කර්මය සම්පූර්ණ වෙනවා. හැබැයි ඒක අල්පසාවද්ද තත්වෙන් ඒ කියන්නේ මහා විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඊළඟට සමහර වෙලාවට තමන් කරපු දෙයකට තමන්ට බැනුම් අහන්නට දොස් අහන්නට ලැජ්ජා වෙන්නට සිද්ධ වෙනවයි කියලා දැනගත්තාම ඒක වළක්වා ගන්නට නෑ එහෙම කළේ නැහැ කියලා ප්‍රකාශ කරන අවස්ථා. ඒන් අනුන්ට හානියක් වෙන්නේ නැතිනම් අනුන්ට අනර්ථයක් වෙන්නේ නැතිනම් තමන්ගේ ආත්මගරුත්වය රැකගන්න. එතකොට මම එහෙම දෙයක් කළේ නැහැ කියලා ප්‍රකාශ කරන අවස්ථාව. එතකොට එතනදී සම්පූර්ණ බොරුවකට අවශ්‍ය ඔක්කොම ටික කෙරෙනවා. ඒ මම එහෙම දෙයක් කළේ නැහැ කියනකොට ඒක කළා කියන බව තමන් දන්නවා. මේ කියන්නේ බොරුවක් කියලා දන්නවා. අනුන් රවටනවයි කියලා දන්නවා. ඒ සඳහා අවශ්‍ය වචන ප්‍රකාශ කරනවා. අනිත් කෙනා ඒක තේරුම් ගන්නවා පිළිගන්නවා. දැන් එතකොට මුසාවාදය සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි ලෝකෙට මහා අනර්ථයක් කරන පදනමක නෙමෙයි ඒක කරලා තියෙන්නේ. ඒ නිසා ඒ මුසාව අල්පසාවද්ද මුසාවා. එතකොට යම්කිසි කෙනෙක් අපි හිතමු යමක් දෙන්නට පොරොන්දු වෙනවා. එහෙම පොරොන්දු වෙලා ඊට පස්සේ ඒක දෙන්නට බැරි වෙනවා. එහෙම අවස්ථාවකදී එතන මුසාවක් හෝ වංචාවක් කළා වෙන්නේ නැහැ. දෙන අදහසින්ම තමයි Taman ඒක දෙන්න පොරොන්දු නමුත් નિયમિત අවස්ථාව වෙනකොට Tamanට ඒක දෙන්නට ශක්තිය නැති වෙනවා. ඒ බඳු අවස්ථාවකදී රැවටීමේ අදහසක් නැහැ. රවටන අදහසින් වංචනික විදිහට කියලා නැහැ. අවංකව කතා කරලා තියෙන හැබැයි අවස්ථාව පැවෙනකොට Tamanට ඒක කරගන්නට බැරි වෙනවා. එතකොට Taman සත්‍යෙහි නොපිහිටීමේ දුර්වලකම ඇති වෙනවා. එතකොට සත්‍යවාදී වෙලා නැහැ. සත්‍යෙහි පිහිටලා නැහැ. හැබැයි ඒ තනත්තා බොරුව කියනවා කියලා එහෙම අපට චෝදනා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ බඳු බරපතල කර්මයක් ඒ තනත්තා කරගන්නේ නැහැ. යම් කෙනෙක් යම් බොරුවක් කියලා තව කෙනෙකුට අනර්ථයක් කරනවා නම්, ලැබෙන්න යන දේ වළක්වනවා නම්, තියන දේවල් අහිමි කරනවා නම්, චිත්ත පීඩා ඇති කරනවා නම්, ඒ වගේම අනාගතයේ බරපතල අර්බුදයකට පටලවනවා නම් අන්න ඒ වගේ අනුන්ට හිමි දේවල් අහිමි කිරීම ඒ වගේම නොපැමිණි දුක් ඇති කිරීම පීඩා ඇති කිරීම ආදී නොඑක් විදිහට අනුන්ට අනර්ථය පිණිස හේතු වෙන විදිහට අපි මුසාව පාවිච්චි කරනවා නම් ඒ බඳු මුසාවාදයන් මහා සාවද්දය. බොරු සාක්ෂි කියලා අනුන්ට ලැබෙන්න තියෙන දේවල් නැති කිරීම, හිමියන් අහිමි කිරීම, අහිමි පුද්ගලයාට හිමි කිරීම, ඒ බඳු දේවල් බරපතල මුසාවක්. එතකොට අපි ප්‍රකාශ කරන දෙයින් අනිත් කෙනාට කොච්චර අනර්ථයක් වෙනවද කියන කාරණය මත අකුසලය මහත් වෙනවා. ඒක මහා සාවද්දය. ඊළඟට අපි බොරුවෙන් රවට්ටන්නේ ගුණවතෙක් නම් සිල්වතෙක් නම් ඒ තනත්තාගේ සීලාදී ගුණධර්මවල උසස් උසස් ප්‍රමාණය මත අපේ මුසාව මහා සාවද්ද වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගුණහීනයෙකුට බොරුවක් කියලා රවට්ටනවා වගේ නෙමෙයි ගුණවතෙකුට සිල්වතෙකුට සත්පුරුෂයෙකුට එහෙම බොරුවක් කියලා රවට්ටන එක ඒක මහා සාවද්දයි. ඊළඟට අපට හුඟක් හිතවත් සමීපව මිත්‍රශීලීව අපේ અભිවෘද්ධිය සලකාගෙන කටයුතු කරන ඊටාම කැපවීමෙන් කටයුතු කරන මිතුරෙක් අපි වැරදි විදිහට රවට්ටනවා වංචනික විදිහට නොමග යවනවා නම් අනර්ථයක් කරනවා ඒවා මහා සාවද්‍යයි. ඒ මොකද ඒතනත්ත අපේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා. හැබැයි අපි ඒතනත්තාගේ පරිහානිය සඳහා යම්කිසි මුසාවක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ බඳු අවස්ථා මහා සාවද්‍ය කර්ම හැටියට දක්වන්නේ. එතකොට ওই විදිහට මුසාවාදයේහි විපාකය අල්ප සාවද්ද මහා සාවද්ද කියන දෙවිධයකින් දක්වලා තියෙනවා. එතකොට අර අංග හතර සම්පූර්ණ වෙනකොට ඒක අකුසල කර්මපතයක් බවට පත් වෙනවා. අකුසල කර්මපතයක් කියලා කියන්නේ දුගතියෙහි උපද්දවන්නට සමර්ථයි තවත් බොහෝ විපාක ඇති කරන්න සමර්ථයි. ඒතර මුසාවාදයේහි විපාක හැටියට දක්වලා තියෙන්නේ මොනවද? යථාභතං නික්කිට්තෝ එවං නිරයේ. හරියට ඔසවාගෙන ගෙනihin තැබුවාක් වගේ මරණයටපත් වෙනකොටම කෙලින්ම නිරයෙහි ඉපදිලා කල්ප කාලාන්තරයක් දුක් විඳින්නට හේතු වෙනවා මහා සාවද්‍ය මුසාවාද කර්මය. ඊළඟට මේ ජීවිතයේම ඒ තනත්තා නිന്ദා ලබන කෙනෙක් වෙනවා. කිසි කෙනෙක් පිළිගන්නේ නැති විශ්වාස කරන්නේ නැති චරිතයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට ඒ බොරු කීම හේතු කොටගෙන ඒතනත්තාට ලැබෙන්න තිබුණු දේවල් නොලැබී යනවා. සමහර වෙලාවට ඒ බොරු කීම හේතු කොටගෙන ඒතනත්තාට නීතියෙන් දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා. ඔය විදිහට මේ ලෝක වශයෙන් උත් ඒතනත්තාට විවිධාකාර දුක් විපාකයන් හිමි වෙනවා. මුසාව හේතු කොටගෙන මරණින් මතු ඒ මුසාවාද කර්මය නිසා ලැබෙන බරපතලම විපාකය තමයි නිරේහි උත්පත්තිය ලැබලා කල්පකාලාන්තරය निराදුක් විඳීම. ඊළඟට නිරේහි ඉපදුනේ නැතිනම් പ്രേත ලෝකෙ ඉපදිලා තිරිසන් ලෝකේ ඉපදිලා දීර්ඝ කාලයක් එහි දුක් විපාක විඳින්නට සිද්ධ වෙනවා. ඊළඟට යම් වෙනත් කුසල කර්මයක් නිසා මනුෂ්‍ය ලෝකේ උපන්නොත් මනුෂ්‍ය ලෝකේ උපදින්නේ නැහැ අකුසල කර්මය. මනුෂ්‍ය ලෝකේ උපදින්නේ කුසල කර්මය. කුසල කර්මයෙන් ඉපදුනා වුණාට අර මොසාවාද කර්මය ප්‍රවෘත්ති විපාක වශයෙන් ඊළඟට මනුලවදී විපාකත්වයට පැමිණෙනවා. ඒ කොහොමද? ඒතනත්තා උපදින උපදින ආත්ම භාවවල නොකල දේවලට නොකී දේවලට හසු වෙලා දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේම හිරේ යන්නට සිද්ධ වෙනවා. අනිත් අයගෙන් අපවාද විඳින්නට සිද්ධ වෙනවා. Taman එහෙම දෙයක් කරලත් නැහැ, එහෙම දෙයක් කියලත් නැහැ. හැබැයි නොකරපු දේවල්, නොකියපු දේවල් Taman කළා, Taman කිව්වා කියලා චෝදනා විඳිනවා, නිග්‍රහ විඳිනවා, සමාජ අපවාදයට ලක් වෙනවා, අපහසුතාවයට ලක් වෙනවා. ඒවා නිසා දඬුවම් ලබනවා. ඒ බඳු තත්වයන්ටපත් වෙනවා. ඊළඟට ඒ පුද්ගලයා දුප්පත්ව උපදිනවා විරූපීව උපදිනවා ඊළඟට මුඛ පිළිකා ආදී නොඑක මුඛයේ හටගන්නා රෝග හටගන්නවා ඊළඟට දත් ටික ප්‍රකෘතිමත් විදිහට පිළිවෙලකට නැ විකෘති විදිහට දත් පිහිටනවා ඊළඟට ඒ පිහිටන දත් පවා සවිශක්තිය නැති බොහොම දුර්වල මට්ටමින් සැකසුණු ඒවා වෙනවා. ඊළඟට මුඛයෙන් දුර්ගන්ධය හමනවා. මේ විදිහට බොහෝ විපාක මුසාවාදය නිසා එහි විපාක හැටියට ලබන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි තවදුරටත් දක්වලා තියෙනවා ඒ අයට දරු සම්පත් පිහිටන්නේ නැහැ. යම් අවස්ථාවක දරුවෙක් ලැබුණත් ඒ දරුවොත් Tamanට කීකරු වෙන්නේ නැහැ. ඒ විදිහේ විවිධ දුක්ඛ විපාකයන් ඒ හේතු කොටගෙන ලැබෙනවා. දැන් මේ සම්බන්ධව පහුගිය දවස්වල බොහොම ආందోලනාත්මක කතාවක් එක ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුණා. මොකද්ද ගැහැණු ළමයි ලැබෙනවා නම් ඒ මව්පිය බොරු කිව්ව නිසායි. එතකොට මුසාවාදයේහි එක් ආදීනමයක් හැටියට දක්වලා තියෙනවා දරුවෝ නොලැබීම සහ ලැබුණත් පිරිමි දරුවන් නොලැබීම. එතකොට නමුත් ඒක අපට හොවා දක්වන්නට පුළුවන් කමක් නැහැ. සෑම අම්මා තාත්තා කෙනෙකුටම ගැහණු දරුවන් ලැබෙන්නේ බොරු කියපු නිසායි කියලා ඒක කියනවා නම් ඒක සම්පූර්ණ ධර්ම විකෘතිය. ඒක හරියට උදාහරණයක් හැටියට කිව්වොත් දැන් පොල් ගෙඩියක පිටපැත්තේ කටුවක් තියෙනවා. එතකොට පොල් ගෙඩියේ කටුවක් තිබෙනවා කීමයි පිටපැත්තේ කටුවක් ඇති සියල්ලම පොල්ය කියලා යම් කෙනෙක් කියනවා. ඔය දෙක එකක් නෙමෙයි. පොල්වල පිටපැත්තේ කටුවක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි පිටපැත්තේ බඳු කටුවක් තියෙන හැම ගෙඩියක්ම පොල් ගෙඩියක් කියලා කිව්වොත් ඒක හාත්පසින් විකෘති කතාවක්. අන්න ඒ වගේ ප්‍රකාශනයක් තමයි මේ ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ. බොරු කීමේ එක් ආදීනවයක් හැටියට දක්වලා තියෙනවා දරුවන් අහිමි වීම, දරුවන් ලැබුණා වුණත් පිරිමි දරුවන් නොලැබීම. එතකොට ඒක අර පොල් ගෙඩියට කටුවක් තියනවා කියනවා වගේ කතාවක්. එතකොට පිටපැත්තේ කටුවක් තියෙන හැම ගෙඩියක්ම පොල් ගෙඩියක් කියනවා වගේ කතාවක් තමයි ඒ හාමුදුරුවෝ සමාජගත කරලා තිබුණේ. ගැහණු දරුවෝ යම් කෙනෙකුට උපදිනවා නම් ඒ සියලු දෙනා බොරු කිව්වාය. එහෙම එකක් නැහැ. ඒ බඳු දහමක් කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඉතින් එහෙම වුණා නම් යසෝදරාව කියන උත්තරීතර කාන්තාව මහා මායා දේවිය කියන උත්තරීතර කාන්තාව එතකොට ලැබුණේ මව්පිය බොරු කිව්ව නිසාද එතකොට සුජාතා විසාකාව නැමැති මහා පුණ්‍යවන්ත කාන්තාවන් මේ ලෝකෙට ඉපදුනේ අනිත් අයට බොරු කියපු නිසාද? එතකොට ඒ නිසා ඒ බඳු ප්‍රකාශන ධර්මයේ විකෘති කිරීමක්. ඒ විකෘතිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක තමයි අපි පැහැදිලි කළේ. අර විදිහට පොල් ගෙඩියේ කටුවක් තියනවාය කීම සහ කටු ඇති සියලු ගෙඩි පොල් ගෙඩිම විය යුතුයි කියන එකයි ප්‍රකාශන දෙක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ ගැහණු දරුවන් උපදින හැම අම්මා තාත්තා කෙනෙක්ම බොරු කියපු අය ඒගොල්ලෝ මුසාවාදේ විපාක නිසා එහෙම උපදින්නේ කියන කතාවක් නෙමෙයි එතන තියෙන්නේ ඇතම් කෙනෙකුට ඒ අකුසල කර්මයේ ශේෂ විපාක හැටියට ඒබඳු තත්වයක් ඇති වෙන්න පුළුවන් හැබැයි ඒ తත්වය තුලත් තියෙන විශේෂත්වය තමයි ඒ දරුවන් පවා Tamanට අකීකරු වෙන අහිතවත් වෙන තත්වයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් ප්‍රතිසන්දි විපාක වශයෙන් ඒ කියන්නේ උත්පත්තියක් ලබා දීම වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන් කියන මේ හැම පැත්තකින්ම දුක්ඛ විපාක ඇති කරන්නට හේතු වෙන ඊටාම ප්‍රබල පාප කර්මයක් කර්මපතයක් තමයි මුසාවාදා කුසලයයි කියලා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදීස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං එකම ධර්මයක් වූ මුසාවාදය සත්‍ය වචනේ ඉක්ම යන බොරු කීම යම් කිසි කෙනෙක් කරනවද ඒ තැනැත්තාට මේ ලෝකේ කරන්න බැරි පව්කමක් නැහැ කරන්න බැරි අපරාධයක් නැහැ එයිද ඕනම අකුසලයක් කළා ඕනම පාපයක් කළා නෑ නෑ මං ඒක එහෙම කළේ නෑ කියලා ඒක වහන්න බොරු කියන්න පුළුවන් එතකොට එහෙම බොරු කියන තැනැත්තා ඒ බොරුව පදනම් කොටගෙන බොහෝ වැරදි කරන්නට පෙළඹෙනවා බොහෝ වැරදි කරලා ඒක වහන්නට බොරු කියනවා ඒ නිසා බොරුව නැමැති මේ දුර්ගුණේ යම් කෙනෙක් තුළ ඇති වෙනවා නම් ඒ තැනැත්තාට මේ ලෝකෙහි නොකල හැකි පාපයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තව අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පැවිද්දා පිළිබඳ උපමාවක් දේශනා කරන රාහුල පොඩි හාමුදුරුවන්ට රාහුල පොඩි හාමුදුරුව මුණ ගැහෙන්නට ගිය අවස්ථාවක පාදෝවණය කරන්නට පැන් බඳුනක් තියලා තියෙනවා බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ ඒකෙන් පාදෝවණය කරගෙන පැන වූ අසුනේ වාඩි වෙලා දැන් අර භාජනේ පැන් ස්වල්පයක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක පෙන්නලා රාහුල පොඩි හාමුදුරන්ගෙන් අහනවා රාහුල මේ පැන් බඳුන ඔබට පෙනෙනවද? ඔව් ස්වාමීනි ඒකේ අඩිය දිය බිඳක් ඉතිරි වෙලා තියෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන රාහුල අන්නේ වගේ තමයි දැන දැන බොරු කියන පැවිද්දාගේ මහානකම මේ වගේ ස්වල්පයකට සීමා වෙනවා. ඊටා මේ මේ බඳුනේ වතුර ස්වල්පයක් ඉතුරු වුණා වගේ එතනත්තාගේ මහානකම ස්වල්පයි. බොහොම අල්පයි. බොහොම හීනයි, දීනයි. ඊළඟට බුදුරජාන් වහන්සේ අර වතුර ස්වල්පයත් ඉවතට හැලුවා. ඉවතට හදලා ඉවරලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රාහුල දන දන බොරු කියන පැවිද්දාගේ මහානකම මෙසේ ඉවතට විසිකරන ලද්දක් හා සමානයි. එය ඇගිය යුතු, අගය කළ යුතු සම්භාවනීය තත්වයක් එහි නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර බඳුන මුණින් නවනවා. මුණින් නවලා පෙන්ලා කියනවා රාහුල යම්කිසි පැවිද්දෙක් දන දන බොරු කියනවනම් ඒ තනත්තාගේ මහානකම මුණින් හරවන ලද්දක්. ඒ කියන්නේ භාජනේ මුණින් හරවලා තියලා කොච්චර දේවල් පුරවන්න හැදුවත් ඒකට පිරෙන්නේ නැහනේ. අන්න ඒ වගේ කට යටට හරවලා තියෙන්නේ පැවිද්දාගේ මහානකම. කිසිදු ශ්‍රමණ ධර්මයක් පිහිටන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ භාජනේ උඩට හැරෙව්වා. උඩට හරවලා පෙන්ලා කියනවා රාහුල දන දන බොරු කියන පැවිද්දාගේ මහානකම මේ බඳුන වගේ සම්පූර්ණයෙන් හිස්සුවා. මේ විදිහට මුසාව කියන එක මේ සාසනික ප්‍රතිපදාව තුළ ඊටාම පහත් ධර්මයක් හැටියට හඳුන්වනවා. මහබෝසත්වරයෙක් බුදු වෙන්නට ප්‍රාර්ථනා ඇති කරගෙන විවරණ ගත්තු තැන ඉඳලා ඒ බෝසත්වරයාගේ විශේෂම ලක්ෂණයක් තමයි ඒ බෝසත්වරයා විවරණ ගත්තට පස්සේ ප්‍රාණඝාත අකුසල් කරන්නට පුළුවන්. සොරකම් කිරීම කරන්නට පුළුවන්. අවශේෂ අකුසල් කරන්නට පුළුවන්. හැබැයි දැන දැන අනුන්ට අනර්ථය පිණිස බොරු කියන්නේ නැහැ. අර යම්කිසි කෙනෙකුට යහපතක් කරන්නට නොවුණු දෙයක් වුණා කියලා වුණු දෙයක් නොවුණා කියලා කියන්නට පුළුවන් තව කෙනෙකුගේ යහපත පිණිස. එතන රැවටීමේ ක්‍රියාවලියක් තිබුණාට අනුන්ට අනර්ථයක් කරන්නට නෙමේ යහපතක් කරන්න. නමුත් බෝසත්වරේ කිසිම අවස්ථාවක දැන දැන අනුන්ට අනර්ථයක් පිණිස බොරුවක් කියන්නේ විවරණ ගත්තු තැන ඉඳලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ බුද්ධ දේශනාව දෙවි මිනිසුන් සහිත ලෝකයා පිළිගන්නේ ඒ පිළිගන්නා ධම බොහෝ කාලයක් මේ විශ්වය තුල ඒ විදිහෙන් විශ්වසනීයව පවතින්නේ ඒ තථාගතයන් වහන්සේගේ ඒ ගුණය නිසා බෝසත් අවදීදී පිරු ඒ පාරමිතා ධර්මය නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මුසාවාදයෙන් වළකිනවා නම් ඒ තනත්තා දස කුසල කර්මපත අතරින් එක් කුසල කර්මපතයක් සම්පූර්ණ කරගන්නවා මුසාවාදයෙන් වැළකීම නිසා. දැන් අපි හුඟක් දෙනා සීලේ හැටියට තේරුම් ගන්නේ යම් වරදක් නොකර සිටීම පමණයි. හුඟක් දෙනා සීලේ හැටියට තේරුම් ගන්නේ සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ එහෙම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලේ කොටස් දෙකක් තියෙනවා විරති සහ සමාදාන. එහෙම නැත්නම් චාරිත්‍ර සහ වාරිත්‍ර. වාරිත්‍ර කියන්නේ වැළකිය යුතු දේ, නොකල යුතු දේ, නොකිව යුතු දේ. චාරිත්‍ර කියන්නේ කල යුතු දේ, කිව යුතු දේ. ඒ කොටස් දෙකම එකතු වුණාට පස්සේ තමයි ඒ තනත්තාගේ සීලය සම්පූර්ණ වෙන්නේ. එතකොට මුසාවාදයෙන් වැළකීම නම් වූ සිල්පදය ඒ ප්‍රතිපදාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ කාරණා හයක් දේශනා කරනවා. එයින් පළමු කාරණේ තමයි මුසාවාදා පටිවිරත මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති. ඒතනත්තා බොරු කීමෙන් වැළකිලා බොරු කීම දුරු කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි පළමු කාරණේ. ඒ වැළකිය යුතු කාරණේ. ඊළඟට අනුගමනය කළ යුතු පුහුණු කරල යුතු කාරණා පහක් තව දේශනා කරනවා සත්‍යවාදී සත්‍ය සන්දෝ හේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස් මේ කරුණු පහ පුහුණු කළ යුතු දේවල් මොනවද සත්‍යවාදී ඒතනත්ත බොරු කියන්නේ නැතුව වගේම ඇත්ත කතා කරන කෙනෙක් වෙන්නට ඕන සත්‍යවාදී සත්‍ය සන්දෝ ඇත්තෙන් ඇත්ත ගලපා කියන කෙනෙක් වෙන්නට ඕන ඒ කියන්නේ දැන් සමහර වෙලාවට බොරුවක් කිව්වොත් ඒ බොරුව වහන්න තවත් සිය ගණනක් දහස් ගණනක් බොරු කියන්නට වෙනවා. එතකොට බොරුවෙන් බොරුව තමයි ගලපන්නට වෙන්නේ. බොරුවෙන් බොරුව තමයි වහන්නට වෙන්නේ. නමුත් සත්‍යවාදී තැනැත්තා ඒ සත්‍යයෙන් සත්‍ය මතු කරලා සත්‍ය ගලපලා ප්‍රකාශ කරනවා. ඒක තමයි දෙවනි කාරණය. පළවෙනි කාරණේ සත්‍යවාදී වෙනවා. ඊට සත්‍යයෙන් සත්‍ය ගලපා ප්‍රකාශ කරනවා. ඊළඟට තේතෝ ඒතනත්තා කරන ප්‍රකාශනයන් බොහොම ස්ථාවරයි. ස්ථාවර ප්‍රකාශන නිකම් වැනෙන ඒවා කලකදි වෙනස් වෙන ඒවා නෙමෙයි. බොහොම ස්ථාවර වූ ප්‍රකාශනයන් ඒතනත්තා කරන්නේ හොඳට හිතලා කල්පනා කරලා. ඊළඟට පච්චයිකෝ ඒතනත්තාගේ ප්‍රකාශනය ලෝකේ බොහෝ දෙනා විසින් විශ්වාස කරන පිළිගන්න අදහන විදිහේ වචනයක්. එබඳු වචනයි ඒ තනත්තා හොඳට කල්පනා කරලා ප්‍රකාශ කරනවා. ඊළඟට අවිසංවාදකෝ ලෝකස ලෝකයා බොරුවෙන් මුලා කරලා ගස්ඨණය කරලා පරස්පර දේවල් ප්‍රකාශ කරලා ඔවුන් මුලාවටපත් කරන්නේ පරස්පර විරෝධී නොවෙන්නා වූ ප්‍රකාශන සත්‍යවාදීව ප්‍රකාශ කරන්නට සමත් වෙනවා. ඒ කියන්නේ ලෝකේ රවටන්නේ නැහැ. නොරවටන කෙනෙක් බවට පත් වෙනවා. සත්‍ය ප්‍රකාශ කරනවා, සත්‍යෙන් සත්‍ය ගලපා කියනවා. ඒ වගේම ස්ථිර වචන ඇති කෙනෙක් බවට පත් වෙනවා. විතකදී එකක් කියලා විතකදී තව එකක් කියන්නට යන්නේ නැහැ. ඒ වගේම ලෝකයා විසින් විශ්වාස කරන ඇදහිය යුතු කතා ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ලෝකයා නොරවටන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මුසාවෙන් වළකිනවා වගේම මෙන්න මේ ගුණාංග පහ තුළින් ඒතනත්තාගේ ප්‍රතිපදාව සම්පූර්ණ වෙනකොට තමයි ඒතනත්තා මුසාවාදයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදයේ සමාදන් වුණු එහෙම නැත්නම් මුසාවාදා පටිවිරත කියන මුසාවාදයෙන් වැළකීමේ කුසලපතය කුසල කර්මපතය සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් එතකොට ඒ කුසල කර්මපතේ යම් කිසි කෙනෙක් සම්පූර්ණ කරනවාද ඒ තැනැත්තා යථාභතං නික්කිට්තෝ එවං සග්ගේ හරියට ගෙනහිල්ලා තිබ්බා වගේ මරණයටපත් වෙනකොට මේ තනත්තා ස්වර්ගයේහි උපදින්නට සුගතියේහි උපදින්නට සුදුසුකමක් වෙනවා ඒ දසර කුසල කර්මපත අතරින් එකක් වූ මුසාවාදයෙන් වැළකීම නම් වූ සත්‍ය ප්‍රකාශ කිරීම නම් වූ කර්මපතය සමාදන් වෙලා එහි පුරුදු පුහුණු වී මේ තමයි වචනයෙන් සිද්ධ වෙන පළමු අකුසල කර්මය සහ එයින් වළකින ආකාරය. ඊළාට දෙවෙනි කාරණය තමයි පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. කේලම් කීමෙන් වැළකීලා ඒ කේලම් කීම දුරු කරන ලද කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද පිසුන වාච කියලා කියන්නේ? කේලම. කේලම කියලා කියන්නේ තව කෙනෙක් බිඳුවන අදහසින් යමක් ප්‍රකාශ කරලා ඔවුනොවුන් අතර පවතින සමගි සම්පන්න බව නැති කිරීම. එහෙමත් නැත්නම් අනිත් කෙනා සමග තියෙන හිතවත්කම වෙනුවට එයාව හලලා දාලා තමන් සමග හිතවත්කමක් ඇති කරගන්නට දරන ප්‍රයත්නය. එතකොට ඒ විදිහට අනුන් අතර තියෙන හිතවත්කම් බැඳීම් සමගි සම්පන්න බව නැති වෙන විදිහේ ප්‍රකාශන කිරීම තමයි පිසුන වාච කියලා කියන්නේ. පිලුණු වචන. එතකොට ඒ වගේ පිසුන වාචාවත් සම්පූර්ණ වෙන්නට සම්පූර්ණ විය යුතු අංග හතරක් පවතිනවා. ඒ මොකක්ද? ભેද කළ යුතු කෙනෙකුන් ඇති බව. ඊළඟට ભેද කරන අදහස. ඊළඟට ભેද කරන අදහසින් යමක් ප්‍රකාශ කිරීම. ඒ ප්‍රකාශනය අසන තැනැත්තා එය පිළිගැනීම විශ්වාස කිරීම. ඔය කරුණු හතර සම්පූර්ණ වෙනකොට ඒ පිසුන වාච කර්මය කර්මපතයක් බවට පත් වෙනවා අනිවාර්යෙන් අනාගතයේ දුක් විපාක ඇති කරන්නක් බවට පත් වෙනවා. එතකොට ඒ බඳු කර්මපතයක් සිද්ධ කරගත්තු තැනැත්තාට අර මුසාවාදයෙන් කිව්වා වගේ ඒ කේලාම් කියන තැනත්තා මේ ජීවිතේම නිന്ദා ලබන අපවාද ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තැනත්තා කවුරුත් විසින් විශ්වාස නොකරන කෙනෙක් බවට පත් වෙනවා. බොහොම පහත් චරිතයක් හැටියට. තනතන කේලම් කියන අනුන් බිඳවන අනුන්ගේ සමගිය නැති කරන ඒ තැනත්තා කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. බොහොම ලාමක චරිතයක් හැටියට සමාජයේ සම්මත වෙනවා. ඊළඟට ඒ අකුසල කර්මෙහි විපාකයේ හැටියට නිරේහි උපදිනවා. තිරිසන් ලෝකවල උපදිනවා, പ്രേත ලෝකයේ උපදිනවා. මනුෂ්‍ය ලෝකයේ උපන්නා වුණත් යම් කුසලයකින් මනුලෝ උපන්නා වුණත් ඒ උපදින උපදින ආත්ම භාවවල අර මුසාවාදයේ පිළිබඳව කිව්ව විදිහට මුඛ පිළිකා ඇතිවීම, මුඛ රෝග ඇතිවීම, දත් විකෘති වීම, කටගඳ ගැසීම, ඒතනත්තා කියන කිසි දෙයක් අන් අය නොපිළිගැනීම, ඒ වගේම ඔහුට පවුලේ පවා සමගි සම්පන්න බව අහිමි කරන්නට අන් අය ක්‍රියා කිරීම මේ විදිහේ නොඑක් පීඩාවන් සසර ගමනේ මනුලෝ උපන්නා වුණත් විඳින්නට ඒ කර්ම විපාකය හේතුවක් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ඒ පිසුන වචනෙන් වළකිනවා නම් ඒ තනත්තා ඒන් වළකින ක්‍රමය බුදුරජාණන් වහන්සේ පියවර 6කින් දේශනා කරනවා. අර මුලින් කිව්වා වගේ මම කේලාම් කියන්නේ නැහැ කියලා ඒන් වැළකුණු පමණට ඒ ප්‍රතිපත්තිය අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. එතකොට කේලම් කීම දුරු කරලා ඒ කේලම් කීමෙන් වැළකී සිටින්නට ඒතනත්තා උත්සාහ කරනවා. මේ තමයි විරතිය. එහෙම නැත්නම් නොකල යුතු දේ. ඊළඟට ඒතනත්තා ඒතනත්තාගේ ස්වභාවය තමයි මෙතනින් අහලා අතන්ට ගිහිල්ලා ඔවුන් මොවුන් බිඳවනු පිණිස කරුණු කියන්නේ නැහැ. ඊළඟට අතනින් අහගෙන ඇවිල්ලා මෙතන කරුණු කියලා ඕන් බිඳවන්නට කටයුතු කරන්නේ ඒ තමයි පළවෙනි කාරණය. Taman පිහිටා සිටිය යුතු කාරණේ. කේලම් කියන්නේ නැහැ. කේලම් කියන්නේ වගේම අර තනින් තනින් දේවල් අහගෙන අනුන්ගේ ભેදය පිණිස උත්සාහවත් වෙන්නේ නැහැ. ඊළඟට ඒතනත්තා භින්නානංවා සන්ධාතා බිඳුණු අය එහෙම නැත්නම් සමගිය නැති වෙච්ච අය සමගි සම්පන්න කරන්නට කතා කරනවා උපදෙස් දෙනවා මඟ පෙන්වනවා ඒ සඳහා අනුබල දෙනවා ඒ බඳු කටයුතු වල එතනත්තා ප්‍රයත්න කරනවා ඊළඟට සහිතානංවා අනුප්පදාතා ඒතනත්තා යම් පිරිසක් සමගි සම්පන්නව ඉන්නවා නම් එහෙම නැත්නම් නොබිඳී කටයුතු කරනවා නම් විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඒ විශ්වාසයෙන් කටයුතු කරන අයගේ විශ්වසනීයත්වයේ තහවුරු වෙන හැටියටයි ඒ තනත්තා කතා බහ කරන්නේ. ඊළඟට ඒ තනත්තා සමග්ගාරාමෝ හෝති සමග්ග රතෝ සමග්ග නන්දි. ඒ තනත්තාගේ ස්වභාවයක් තමයි සමග්ගාරාමෝ සමගි වූ අය එක්කලා ජීවත් වෙන්නට කැමති. සමග්ග රතෝ ඒ සමගි වූ අයට තමයි ඒ තනත්තා ප්‍රිය කරන්නේ. ඒ බඳු පිරිසට තමයි ඇලොම් කරන්නේ. සමග්ග නන්දි යම්කිසි කෙනෙක් සමග සම්පන්නව විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඒ සම්බන්ධව ඒ තනත්තා සතුටටපත් වෙනවා ප්‍රමෝදයටපත් වෙනවා දැන් ඊර්ෂ්‍යාව ඇති කෙනාට අනිත් අයගේ සමගි සම්පන්න බව දකින්න බෑ ඒ සම්බන්ධ ඊර්ෂ්‍යාව ඇති වෙන කෙනා ඊර්ෂ්‍යාව එක එක කාරණා සම්බන්ධව ඇති වෙන්න පුළුවන් සමහරුන්ට අනිත් අය සමගියෙන් ඉන්නව දරා ගන්නට බෑ ඒතර මොකක් හරි කියලා බෙහෙද බින්න කරන්නට උත්සාහ කරනවා විනාශ කරන්නට උත්සාහ කරනවා. කොටවන්නට උත්සාහ කරනවා. එතකොට මේ කේලම් කීමෙන් වලකින තනත්තාගේ ප්‍රතිපත්ති ක්‍රමෙහි එක් අංගයක් තමයි ඒ තනත්තා සමගි සම්පන්නව විශ්වාසයෙන් කටයුතු කරන අයට කැමති වෙනවා. ඒ අය අතර ජීවත් වෙන්නට ප්‍රිය කරනවා. ඒ අයගේ සමගි සම්පන්න බව විශ්වසනීයත්වයේ අගය කරලා ඒකට අනුබල දීලා ඒ පිළිබඳව සතුටින් ක්‍රියා කරන්නට පෙළඹෙනවා. ඊළඟට ඒ තනත්තා සමග්ග කරණං වාචං භාසිතා හෝති. ඒ තනත්තාගේ ඊළඟ ගුණය තමයි නිතරම අනිත් අය සමගි කරවන විදිහේ වචන තමයි ඒ තනත්තා ප්‍රකාශ කරන්නේ. එතකොට කේලාම් කීමෙන් වළකිනවා වගේම ඒ කේලාම් කීමෙන් වැළකීම් මාත්‍රයෙන් පමණක් සෑහීමටපත් වෙන්නේ නැහැ. අනිත් අයව සමගි කරන්නට අදාළ වචන ප්‍රකාශ කරනවා සමගිය අගය කරනවා සමගියට අනුබල දෙනවා ભેද බින්න වෙලා ඉන්න අය සමගි කරන්නට උනන්දු වෙනවා ඒ බඳු ප්‍රතිපත්ති ක්‍රමයක් ඒතනත්තා තුල ගොඩනගා ගත යුතුයි ඒ කියන ප්‍රතිපදාව තමයි පිසුන වාචයෙන් වැළකීම නම් වූ කුසල කර්මපතය හැටියට දක්වන්නේ. ඒ කුසල කර්මපතය හුදු වැළකීම් මාත්‍රයක් පමණක් නෙමෙයි එහි කරන්නට වැඩ කොටසක් තියෙනවා. පියවර පහක් තියෙනවා. ඒ පියවර පහ හරියට අනුගමනය කරන තැනැත්තා යථාභතං නික්කිට්තෝ එවං සග්ගේ හරියටම මරණයටපත් වෙනකොට ඔසවලා ගෙනihin තැබුවාක් මෙන් ඒ තැනැත්තා සුගතියෙහි උපදින්නට ඒ කුසල කර්මපතේ හේතු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පරුසා වාචා. පරුස වචන කියලා කියන්නේ අනුන්ගේ හිත රිදවන විදිහේ වචන. අනුන්ට පීඩා කරන විදිහේ වචන. එතකොට ඒ කර්මය සිද්ධ වෙන්නටත් අංග තුනක් සම්පූර්ණ වෙන්නට ඕනේ. ඒ අංග තුන සම්පූර්ණ වුණොත් තමයි ඒ කර්මපතයක් බවට පත් වෙන්නේ. මොනවද ඒ අංග තුන? හිත රිද්දන්නට යෝග්‍ය කෙනෙක් සිටීම. දෙවැනි කාරණය තමයි ඒතනත්තාගේ හිත රිදවන්නා වූ ද්වේෂ සහගත චේතනාව. තුන්වෙනි කාරණය තමයි ඒ ද්වේෂ සහගත චේතනාවෙන් හිත රිදෙන විදිහේ වචනයක් ප්‍රකාශ කිරීම. ඔය කර්ම තුන සම්පූර්ණ වෙනකොට එතන පරුස්ස වචනය නැමැති කර්මපතය ජනිත වෙනවා. පරුස්ස වාචා නැමැති කර්මපතය. එතකොට දැන් ඒකත් අල්පසාවද්ද මහාසාවද්ද වශයෙන් බෙදෙනවා. අර පිසුන වචනයත් එහෙම තමයි අල්පසාවද්ද මහාසාවද්ද වශයෙන් බෙදෙනවා. එතන කේලාම් කියලා බිඳවන්නේ ගුණවතුන් නම් සිල්වතුන් නම් සත්පුරුෂයෝ නම් මහාසාවද්දයි. Tamanට මිත්‍රව බොහොම සමීපව කටයුතු කරන ලෝකෙට යහපත කරන අය නම් එහෙම බිඳවන්නේ ඒක මහාසාවද්ද. එහෙම නැති දුර්වල චරිත වලට එහෙම කියලාමක් කිව්වා කිව්වයි කියලා ඒක අරතරම් මහාසාවද්ද වෙන්නේ නැහැ. නමුත් එතන යම් කර්මයක් අකුසල කර්මයක් සිද්ධ වෙනවා ඒ තුලින්. එතකොට තමන් අනිත් අයගේ යහපත පිණිස යම් කිසි ප්‍රකාශනයක් කරලා ඒ අය ભેද බින්න වුණොත් එතන Tamanට අදහසක් තිබුණේ නැතිනම් එහෙම නැත්නම් ඒයට යහපත කරන අදහස නම් තිබුණේ ඒ තුලින් අනර්ථයක් වෙන්නේ නැහැ. හැබැයි ਵਿਚාරයක් නැතුව අවිචාරවත්ව අපි යම් යම් දේවල් ප්‍රකාශ කරලා ඒකෙන් අනිත් අය ભેද බින්න වෙනවා අපේ අවිචාරවත් බව නිසා ඒ අවිචාරවත් බව නිසා අපට වළක්වා ගන්න පුළුවන් දෙයක් වළක්වා ගන්න අපි ක්‍රියාත්මක වුණේ නැහැ. එතන අපේ ක්‍රියාවලියේ යම් දෝෂයක් හිටිනවා. ඉතින් ඒ විදිහට ඒ පිසුන වාචය එහෙම නැත්නම් කේලම් කීමේ කර්මයත් අල්ප සාවද්ද මහා සාවද්ද වෙනවා. එතකොට දැන් අපි මේ කතා කළේ පරුස වචනේ පරුස වචන ප්‍රකාශ කිරීමේ කර්මයක් ඒ විදිහෙන්ම අල්පසාවද්ද මහාසාවද්ද වෙනවා ඒ කියන්නේ නිග්‍රහශීලීව කතා කළේ සිල්වතෙකුට නම් ගුණවතෙකුට නම් සත්පුරුෂයෙකුට නම් මවට නම් පියාට නම් සහෝදරයට නම් ඒ විදිහේ සුවිශේෂ කෙනෙකුට නම් භික්ෂුවකට නම් ඒ පරුස වචනයෙන් කතා කළේ ඒ කර්ම මහා සාවාද්‍ය කර්ම බවට පත් එතකොට එහෙම නැති සාමාන්‍ය කෙනෙකුට අපේ පරුස වචනයෙන් කතා කළොත් ඒක ඊට වඩා අල්පසාවද්‍ය කර්මයක් වෙනවා. අපි හිතමු දරුවෙක් වරදින් මුදවා ගන්නට පරුස වචනයෙන් කතා කරනවා. මෙතන පරුස වචනය කියලා කියන්නේ අනිත් අයගේ හිත රිදෙන විදිහේ වචන. දැන් අද කාලේ හුඟක් දෙනා පරස වචන කියන්නේ අසභ්‍ය වචන වලටනේ. අසභ්‍ය වචනම විතරක් නෙමෙයි. ඒ අසභ්‍ය වචනේ උනත් සමහරුන්ට පරස වචනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන අසභ්‍ය වචන කියන එකම නෙමෙයි. අනිත් අයගේ හිත රිදෙන වචන. හිත රිදෙන වචන කියලා කියන්නේ සමහර වෙලාවට තමන්ගේ ජාතියෙන් නිඳා කරන. ගෝත්‍රයෙන් නිඳා කරන. ඒ කියන්නේ කුලය කුලය මතු කරලා නිඳා කරන. එහෙම නැත්නම් නම් ගොත් සිහිපත් කරලා නිඳා කරනවා. එහෙමත් නැත්නම් ඒ අය කරන රැකියාව සිහි කරලා නිඳා කරනවා. ඊළඟට ඒගොල්ලන්ගේ යම්කිසි දුර්වලකමක් මතු කරලා ඒකෙන් නිඳා කරනවා. යම්කිසි ක්ලේශයක් මතු කරලා ඒකෙන් නිඳා කරනවා. ඒ කියන්නේ ලෝභය, මසුර ආදී වශයෙන් ඒ තනත්තාගේ තියෙන දුර්වල ක්ලේශයක් අල්ලගෙන ඒකෙන් නිඳා කරනවා. එහෙම නැත්නම් අර නිନ୍ଦා කරන්නට හදාගත්තු වචන ප්‍රකාශ කරලා සත්තුන්ගේ වචන හරි අර විදිහට අසභ්‍ය වචන හරි ඒවා පාවිච්චි කරලා නිନ୍ଦා කරනවා. මේ ආක්‍රෝෂය පරිභවය එහෙමත් නැත්නම් මේ පරුස වචනය කියන එක විවිධ ක්‍රමවලින් සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට අනිත් කෙනෙකුගේ යහපත සඳහා අපි මේ විදිහට පරුස වචනේ පාවිච්චි කරනවා නම් අපේ චේතනාව තියෙන්නේ ඒතනත්තාගේ හිත රිදවීම නෙමෙයි වරදින් මුදවාගෙන. එතකොට එතනදී කටයුතු කරන්නේ උපාය මාර්ගයක් හැටියට. එහෙම නැතිව අනිත් කෙනාට පීඩා ඇති කරන්න රිද්දන්න අපේ ද්වේෂ සහගතව කටයුතු කරනවා. දැන් ඒක දරුවන් සම්බන්ධ වුණත් මව්පියන් අතින් වෙන්නට පුළුවන්. දැන් මව්පියෝ දරුවන්ට සමහරලාට බැනවදිනකොට සැරපරස විදිහට කතා කරනකොට ඒ කතා කරන්නේ යහපත ඇති කිරීමේ පැහැදිලි අදහසින්ද එහෙම නැත්නම් Tamange හිත රිදිච්ච නිසා රිදවන අදහසින්ද ඒ අනුව කර්මය වෙනස් ඉතින් හරියටම තේරුම් අරගෙන දරුවා වරදින් මුදවලා යහපත කරන්නටයි මේ වචනේ පාවිච්චි කරන්නේ කියලා දැනගෙන උපායක් හැටියට පාවිච්චි කරනවා නම් එතන පරුස වචන කර්මයක් නෙමෙයි එතන තියෙන්නේ අනිත් කෙනා වරදින් මුදවා ගැනීම උපාය මාර්ගය. හැබැයි ඒ චේතනාව වෙන්නේ අපි ඒක ප්‍රකාශ කරන්නේ අනිත් කෙනා රිදවන එහෙම නැත්නම් තමන්ගේ හිත රිදිලා අනිත් කෙනාට රිද්දන පීඩා ඇති කරන අදහසෙන් නම් එතන තනිකරම පරස වචන කර්මය සිද්ධ වෙනවා. ඉතින් මව්පියන් දරුවාට එහෙම කලයි කියන එක අල්පසාවද්‍යයි. හැබැයි බැරි වෙලාවත් දරුවා මව්පියන්ට අනික් අතට ඒ විදිහට පරුෂ වචනයකින් හිත රෙදෙන විදිහට කතා කළොත් ඒක දරුවාට මහා සාවද්‍ය කර්මයක් ඇටියට විපාක දෙනවා. එතකොට ඒ පරුෂ වචන විපාකයක් අර විදිහටම සසර ගමනේ විපාකත්වයටපත් වෙනවා. ඒ ඒ කර්මයේ ස්වභාවය මත. ඊළඟට හතරවෙනි කාරණය තමයි සම්පප්පලාප. සම්පප්පලාප කියලා කියන්නේ Tamanටත් අනුන්ටත් වැඩකට නැති අර්ථ කතා. එතකොට එබඳු ප්‍රකාශනයන් යම් කෙනෙක් ප්‍රකාශ කරනකොට ඒකෙදි අංග දෙකක් සම්පූර්ණ වුණු තැන ඒ කර්මය කර්මපතයක් බවට පත් වෙනවා. මොනවද අංග දෙක? Tamanටත් අනුන්ටත් වැඩකට නැති කතාවක් කිරීමේ අදහස ඊළඟට ඒබඳු කතාවක් කිරීම. Tamanටත් අනුන්ටත් වැඩකට නැති දෙයක් කියන බව දන්නවා. නමුත් ඒක ප්‍රකාශ කිරීමේ අදහසක් ඇති වෙනවා. ඒ අදහස මත ඒක අනිත් අයට කියනවා. ඒතොර සමහර කාරණා බොරු මිශ්‍ර බොරු ඇත්ත මිශ්‍ර වෙච්ච වෙන්නට පුළුවන්. සමහර ඒවා කිසිම අර්ථයක් නැති ඒවා වෙන්නට පුළුවන්. හැබැයි දැන් සමහර කතා තියෙනවා අපි පුංචි කාලේ අපි කියුවා සුරංගනා කතා කියලා ඇත්ත කතා නෙමෙයි. හැබැයි ඒවෙන් යම්කිසි ආදර්ශයක් දෙනවා, පණිවිඩයක් දෙනවා. අපේ ජීවිත සකස් කරගන්න. සමහර ඒවෙන් වටිනා ධර්මෝපදේශ දෙනවා. සමහර ඒවෙන් ඒ අයගේ චරිතාංග වර්ධනය කරන්නට හොඳ අනුබලයක් දෙනවා. එබඳු කතා ගොතපු කතා වුණත් ඒවා සත්‍ය කතා නොවුනා වුණත් ඒවා සම්පප්පලාප වෙන්නේ නැහැ. ඒවා අර්ථ සහිතයි. යම්කිසි යහපතක් පිණිසයි ඒවා ගොඩනගලා තියෙන්නේ. එහෙම නැති කතා තියෙනවා. එතකොට ඒ වගේ කතා සමහර වෙලාවට දැන් ඔය අද කාලේ නම් ඔය රූපවාහිනී වල යන්නේ මොනවද එක එක විදිහේ ටෙලි නාට්‍යම් සමහර ඒවා තියෙනවා මොකක්වත්ම ගන්නට දෙයක් නැහැ. සමහරලාට පැය 3යි 4යි එක දිගට ඒවා නම් කරලා අර පිට රටවල එක එක කතා අඹු සැමියන් ඔවුනොවුන් සමග ගැටෙන ඒවා වෙනත් සම්බන්ධකම් ඇති කරගන්න ඒවා ඊට පස්සේ ඒවා වහන ඒවා වංචා කරන ඒවා ඔහොම කෙල්ලවරක් නැති දේවල්. එතකොට ඒවා බලන අහන මිනිස්සුන්ට මොකක්වත්ම ප්‍රතිලාභයක් වෙන්නේ නැහැ නිරන්තරයෙන් අර හිද්දූෂ්‍ය වීමයි කලකිරීමයි තමන්ගේ පෞල් ජීවිතය සමගි සම්පන්නව පවත්වා ගන්නට තියෙන බාධකයක් විතරයි. ඉතින් ඒබඳු දේවල් එක පැත්තකින් සම්පප්පලාප අනිත් පැත්තෙන් අනර්ථකාරී අනර්ථය පිණිස හේතු වෙනවා. ඉතින් ඒ විදිහට Tamanටත් අනුන්ටත් වැඩක් නොවන යහපතක් නොවන ප්‍රකාශන කිරීම ඉතින් ඒ ප්‍රකාශන ඒ අය සමහරට කරන්නේ Tamanට මුදල් උපයා ගැනීම අදහසින් වෙන්නට පුළුවන්. මුදල් උපයා ගැනීම අදහසින් හරි එහෙම නැත්නම් කාලය මැරීමේ අදහසින් හරි යමක් පවත්වා ගැනීම නඩත්තු කිරීමේ අදහසින් හරි Tamanටත් අනුන්ටත් වැඩක් නොවන අර්ථයක් නොවන ඒබඳු ප්‍රකාශන කරනවා නම් ඒ ප්‍රකාශන තමයි සම්පප්පලාප හැටියට හඳුන්වන්නේ. එතකොට යම්කිසි කෙනෙක් ඒබඳු සම්පප්පලාප ප්‍රකාශ කරනවා නම් ඒකත් කර්මපතයක් බවට පත් වෙනවා. නමුත් මේ මුසාවාද, පිසුන වාච, පරුස වාච කියන අවශේෂ පාප කර්මයන් සමග සංසන්දනය කරලා බලනකොට සම්පප්පලාපය කියන එක තරම් මහා සාවද්‍ය අකුසල කර්මයක් කියලා කියන්නට බෑ. නමුත් ඒ තමන් කරන ඒ નિરර්ථක කතාව නිසා අනිත් කෙනාට අනර්ථයක් වෙනවා නම් ඒ කියන්නේ નિરර්ථක බව එකක්. අනර්ථයක් ඇතිවීම කියන එක තව අමතර කාරණා. එහෙම යම්කිසි අනර්ථයක් වෙනවා නම් ඒ ප්‍රකාශනය නිසා ඒක මහා සාවද්‍ය කර්මයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම මුසාවාද, පිසුන වාච, පරස වාච, සම්පප්පලාප කියන මේ කරුණු හතර තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට ඔය කියන අංග සම්පූර්ණ වෙනකොට තමයි ඒවා කර්මපතයක් බවට පත් වෙන්නේ. කර්මපතයක් කියලා කියන්නේ දුගතියෙහි උපදවන්නට හේතු වෙන සහ දුගතියෙහි උපන් කල්හි දුක්ඛ විපාක ඇති කරන්නට හේතු වෙනවා වෙනත් කුසලයක් නිසා සුගතිය උපන්නා වුණත් ඒ ඉපදුනාට පස්සේ යම් යම් දුක්ඛ විපාක ඇති කරන්නට සමත් වෙනවා ඉතින් මෙබඳු අකුසල කර්මපතයන් මේ කියන සතරාකාර වාචසික කර්මපතයන් යමෙක් සිද්ධ කරගන්නවද ඒ තනත්තා ගෙන ගොස් ලැබුවාසේ මරණය පසු දුගතියෙහි උපදින්නට සුදුසුකම් ලබනවා මේ අකුසල කර්මපතයන්ගෙන් වැළකීලා අර කියන ලද ආකාරයට අපි සුචරිත ධර්මයේ පුහුණු කරනවා නම් ඒ තනත්තා ගෙන ගොස් ලැබූ වාසයේ සුගතියෙහි උපදින්නට සුදුසුකම් ලබනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා.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 රණතුංග මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ස්වාමි පුරුෂයාණන් සහ දූ දරුවන් විසිනි වසරකට ඉහතදී මිය පරලෝ යන්ට එදුණු ඩී.ඊ. රණතුංග ඒ තමන්ගේ ස්වාමි දියණියට දයාබර මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණත් ඒ වගේම එතුමියගේ ආදරණීය මව්පියන් ඩී.ජී. රණතුංග පියාණන් එම්.ඩී. දිසානායක මෑණියන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම දායකත්වයෙන් දරන පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සැමටත් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් හැම දිනාටම ධර්ම ඥානෙ දියුණු කර ගැනීමට මේ කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. ඒ යහපත් අරමුණ ඇතිව හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය කුසලයක්. ඒ ප්‍රඥාව දියුණු කර ගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන කුසලයක්. ඒ වගේම ධර්ම පරිස්කාර ආදී පූජා කිරීමත් ජීවිතයේ සැප ලැබෙන පින්කම්.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 රණතුංග පියාණන් ඒ වගේම එම්.බී. දිසානායක මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි